ඔබ සැමට. සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන විශේෂ ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා.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 ප්‍රීතිය පිළිබඳව කරුණ සාකච්ඡා කරලා උදාහරණ කීපයක් අපි දැක්ුවා සුවය සහ ප්‍රීතිය කියන කාරණාව පිළිබඳව. ආහාර පිඟානක් කුසගින්නේ ඉන්න කෙනෙක් දැක්කහම එයාට ප්‍රීතියක් ඇති වෙනවා. ඒක අනුභව කරාම සුවයක් ඇති වෙනවා. කාන්තාරයක් කෙරවල බොහොම සිසිල් වනාන්තරයක් දැක්කහම සුවයක් ඇති වෙනවා. නැත්තම් පොකුණක් දැක්කහම ජල ධාරාවක් දැක්කහම ඒ තුල සතුටක් ඇති වෙනවා. නමුත් ඒ පොකුණෙන් නාගත්තාම ඒ වනාන්තරයට ඇතුල් වෙලා ඒ සිසිල විඳිනකොට සුවයක් දැනෙනවා. මේ විදිහට මේ සුවයයි ප්‍රීතියයි කියන එක පිළිබඳව අපි උදාහරණ කීපයක් සමග සාකච්ඡා කරන්නට යෙදුනා. මේ දෙවන චතුස්කයේ ප්‍රීතිය සහ සුවය කියන කොටස තමයි මේ සාකච්ඡා කරමින් හිටියේ. එහෙනම් ඒ ප්‍රීතිය සහ සෝය පිළිබඳව පැහැදිලි කරපු කොටසේ තවත් ඉතුරු කාරණා ටිකක් තමයි අද දේශනාවෙන් මේ සාකච්ඡාවට භාජනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි කලින් සඳහන් කළා වගේ මේ ප්‍රීතියයි සෝයයි කියන මේක දෙකක්. ප්‍රීතිය සහ සෝය කියන එක එකක් නෙමෙයි දෙකක්. නමුත් මේ සුඛය සම්බන්ධයෙන්ුත් පච්චත්ත ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය කියලා ලක්ෂණ දෙකක් තියෙන බව අපි සඳහන් කළා. සාමාන්‍ය ලක්ෂණය කියලා අපි සඳහන් කළා මේ පොදු වූ පොදු වූ ධර්මතාවයේ සාමාන්‍ය ලක්ෂණය. මේ ප්‍රීතියටත් සුවයටත් දෙකටම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය මොකක්ද කියන එක අපි සඳහන් කළා. ඒ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මේ දෙකටම පොදුයි. නමුත් අපි සඳහන් කළා ඊළඟට මේ ප්‍රීතිය සම්බන්ධයෙන්ුත් මේ පච්චත්ත ලක්ෂණය එහෙම නැත්නම් තමන්ට ආවේනික වූ බව පච්චත්ත ලක්ෂණය තමන්ට ආවේනික බව සාමාන්‍ය ලක්ෂණය කියලා කියවේ පොදු බව එහෙනම් පච්චත්ත ලක්ෂණය කියන එක තම තමන්ට එක එක්කෙනාට ආවේනිකයි මට දැනෙන ප්‍රීතියේ ස්වභාවය නෙමෙයි තව කෙනෙකුට දැනෙන්නේ මට දැනෙන වේදනාවේ ස්වභාවය නෙමෙයි එකම කාරණාව නිසා දෙන්නෙකුට ඒක දැනෙන්නේ දෙවිධයකට. ආන් ඒ නිසා ඒ කාරණාව සඳහන් කරනවා පච්චත්ත ලක්ෂණය කියලා. සාමාන්‍ය ලක්ෂණය කියලා කියන්නේ මට දැනුණත් අනිකාට දැනුණත් ඒ දෙදෙනාටම තියෙන පොදු ලක්ෂණය සමානයි. ඒක සාමාන්‍ය ලක්ෂණය. ඒ නිසා සඳහන් කරනවා ප්‍රීතිය සම්බන්ධයෙන් මේ පච්චත්ත ලක්ෂණය පොදු වූ බව ඒක දෙකක්. පච්චත්ත ලක්ෂණය දෙකක්. දෙන්නෙකුට තියෙන දෙවිධයයි. සාමාන්‍ය ලක්ෂණය එකක් දෙන්නටම තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක කාටත් ලෝකේ පොදු ධර්මතාවය. ආන් ඒ නිසා මෙන්න මේ විදර්ශනාව වඩද්දී පච්චත්ත ලක්ෂණය කියන එක වෙන වෙනම වැටහෙන්න පටන් ගන්නවා. එක එක්කෙනාට තියෙන ස්වභාවය නැත්තම් ප්‍රීතිය සම්බන්ධයෙන් කොහොමද? සුවය සම්බන්ධයෙන් කොහොමද? ආදි වශයෙන් මේක වෙන වෙනම වෙන වෙනම වැටහෙන්නේ විදර්ශනාව වඩද්දී. විදර්ශනාව වෙනුයි ඒක වැටහෙන්නේ කියලා සඳහන් කරනවා ඊළඟට සඳහන් කරනවා නමුත් සාමාන්‍ය ලක්ෂණය එහෙම නැත්නම් මේ අනිත්‍ය ලක්ෂණය පොදු ලක්ෂණය නැත්නම් අනිත්‍ය ලක්ෂණය මුලින්ම බලන්න කියලා සඳහන් කරනවා අනිත්‍ය ලක්ෂණය හැම වෙලාවෙම පොදු ලක්ෂණය මුලින්ම බලන්න අර වෙන වෙනම වැටහෙන කාරණාවට වඩා ඉස්සෙල්ලා හැමෝටම පොදු ලක්ෂණය දිහා බලන්න කියලා සඳහන් කළා. එහෙම සඳහන් කරලා සඳහන් කරනවා මේ අනිත්‍ය ලක්ෂණය මුලින්ම බලන්න කියලා නැත්නම් පොදු ලක්ෂණය මුලින්ම බලන්න කියලා සඳහන් කළාට ඊළඟට සඳහන් කරනවා සම තම තමන්ට වෙන වෙනම වැටහෙන ලක්ෂණයකුත් තියෙනවා. මටයි අනිකාටයි වෙනස් විදිහට වැටහෙනවා කියලා අපි සඳහන් කළා. ඊළඟට මේ මුලින්ම වැටහෙන අනිත්‍ය ලක්ෂණය දකින්න කලින් අර පොදු ලක්ෂණය දිහා බලලා දකින්න කලින් වෙන වෙනම වැටහෙන ලක්ෂණය දිහා බලලා ඉන්න කියලා. මොකද අනිත්‍ය දකින්න ඊට ඊට පස්සේ. නිසා මුලින්ම නෙමේ ඉස්සලා පොදු ලක්ෂණය බලලා ඊට පස්සේ වෙන වෙනම වැටහෙන ලක්ෂණය බලලා ඊට පස්සේ පොදු ලක්ෂණය දිහා බලන්න කියලා එතන සඳහන් කරනවා. ඒකට හේතු මොනවද කියලා අපි සාකච්ඡා කරමු. ඒ නිසා සඳහන් කරනවා ඉබේම ඉස්මතු වෙලා පේනකම්ම අනිත්‍ය ලක්ෂණය. ඉබේම ඉස්මතු වෙලා පේනකම්ම අමුතුවෙන් හොයන්න යන්න එපා. අනිත්‍ය බව ඉස්මතු වෙවි ඉස්මතු වෙවි වැටහෙයි. එතකම්ම ඉන්න අමුතුවෙන් හොයන්න යන්න එපා කියලා සඳහන් කරනවා. අමුතුවෙන් හොයන්න යන්න ගියොත් අපි භාවනාවේ නෙමෙයි ඊට පස්සේ ඊට පස්සේ ඉන්නේ. මේක ඉබේම ඉස්මතු වෙනවා විදර්ශනාවේදී කොයිතරම්ද මේ අනිත්‍යතාවය කියන කාරණාව. ඊළඟට සඳහන් කරනවා මේ කාරණාවේදී මුලින්ම වැටහෙන්නේ පච්චත්ත ලක්ෂණයයි. විදර්ශනාව වඩ아가ගෙන යනකොට මුලින්ම වැටහෙන්නේ පච්චත්ත ලක්ෂණයයි. ඒ කියන්නේ වෙන වෙනම අවබෝධ වෙන කාරණාව තමයි මුලින්ම වැටහෙන්නේ. ඒ නිසා දෙවනුව තමයි සාමාන්‍ය ලක්ෂණේ පොදු ලක්ෂණේ වැටහෙන්න පටන් ගන්න. ඒක ඉබේම වැටහෙන්න පටන් ගන්නවා. ඒ නිසා පැහැදිලි කරනවා නැවත වතාවක් මෙන්න මේ ඉස්සරලාම වැටහෙන්නේ වැටහෙන ලක්ෂණය රස එහෙම නැත්නම් රස වගේ දේවල් හැමදේම එකවර වැටහෙන්නේ නැහැ කියලා සඳහන් කළා. රස වගේ දේවල් කෙනෙකුට හැම වෙලාවෙම එකපාර වැටහෙන්නේ නැහැ. ක්‍රමානුකූලව තමයි වැටහෙන්නේ කියලා පැහැදිලි කළා. එතකොට මේ රස වගේ දේවල් එකවර වැටහෙන්නේ නැහැ කියලා සඳහන් කරුවේ අපි ඒකට උදාහරණයක් සාකච්ඡා කළොත් මෙතන චුට්ටක් ගැඹුරු වගේ පැටලි සහගත වගේ ඇති නිසා මේ රස වගේ දේවල් එකපාර වැටහෙන්නේ නැහැ. අපි මෙහෙම සඳහන් කළොත් අපි අපි තේ එකක් බොනවා. මේ කාරණාව මෙහෙම කීවට අත්හදා බලන්න ඕනේ. ඉරියාපතේ හොඳට වඩලා තියෙනවා නම් මේක අමුතුවෙන් අත්හදා බලන්න දෙයක් නෑ වැටහෙනවා. අපි කියමුකෝ අපි හකුරු කෑල්ලක් කටේ තියාගත්තා කියලා. අපේ කට ඇතුලේ තෙතමනයක් තිබුණේ නැත්තම් ඔය හකුරු කෑල්ලේ රස අපිට දැනෙන්නේ නෑ. තෙතමනේ නිසා තමයි හකුරු කෑල්ල කට ඇතුලේ තියාම ටික ටික ඒක දිය වෙන්න පටන් ගන්නවා. අර යම් සියුම් දෙයක් සමහරලාවට අපේ අත්ල උඩ තියාම තීන්ත වගේ දෙයක්. මේ අතේ තියෙන රේඛා පුරාම මේක දුවන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ කටේ තියෙන තෙතමනය නිසා අර හකුරු කෑල්ලේ තියෙන රස මේ හැමතැනම දිව පුරා ගමන් කරනකොට දිවේ තියෙන අඟුලිකාවලට ඒ රස උරා ගන්නවා. ඊට පස්සේ අපිට ඒක මදි. ඒ නිසා අපි හකුරු කෑල්ල එහෙම නැත්නම් ටොපියක් කටේ දාගෙන අපි මේක උඩුතල්ලට හිර කරගෙන දිවෙන් අතුල්ලනවා. එහෙම තමයි රස හොයන්නේ ටොපියේ. ආන්ගේ ඇතිල්ලීම තුළ අර අඟුලිකා වේගෙන් අවදි වෙලා අපිට රස වේගෙන් ගෙනල්ලා දෙනවා. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ එකවර වැටහෙන්නේ නැහැ ක්‍රමානුකූලව මේ රස වගේ දේවල් වැටහෙන්නේ. ඊළඟට තේ එකක් බොනකොට අපි ඉස්සෙල්ලා තේ ටික දිවට ගන්නවා. කටට ගන්නවා. අරගෙන මේක හොඳට අත්හදා බලන්න අපි කරන්නේ මේ දිවේ තියෙන තේ ටික, කටේ තියෙන තේ ටික උඩුතල්ලට තියලා තද කරනවා. දැන් මෙහෙම ඉන්නකොට හිතෙනවා ඇති එහෙම වෙනවද අපි බොනකොට කියලා. ඒකයි මම කිව්වේ ඒක වැටහෙන්න ඉරියාපතයක් ඕනේ කියලා. උඩු තල්ලට තියලා තද කරනවා. ඒ තද කරාම අර වතුර පාරක් තව එකකට තද කළා වගේ මේ මේක සියුම් වෙලා දිව පුරාම ගෑවිලා දෙපැත්තට යනවා. ඊට පස්සේ අපි දිව පහලට දානවා. හොඳ භාවනාවක් වගේ කරලා බලන්න. ඊට පස්සේ දිව පහලට දානවා. එතකොට අර සියුම් වෙලා දෙපැත්තට ගියපු දේවල් ආපහු ආපහු දිව මතට එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට රස දැනෙනවා හොඳට. අර තද කරලා දෙපැත්තට ගියපු නිසා එතකොට අපිට වෙන් වෙලා පේන්න පටන් ගන්නවා සීනි මෙච්චරයි. මේ තේකොළ රසය මෙච්චරයි. ඒකට පිටි වාගේ දෙයක් එකතු වෙලා තියෙනවා නම් පිටි මෙච්චරයි. ආන් ඒ වෙලාවේ හඳුනා ගන්නවා තේකට සීනි මදි. තේකට මේ තේකොළේක හොඳ නෑ. අද තේකට පිටි දාලා මදි. එහෙම නැත්නම් වැඩි. මේක හඳුනාගන්නේ ඒ වෙලාවේ. ඊට පස්සේ අපි මේක ක්‍රමානුකූලව ආයෙ දිව උඩට කරලා ගිලලා දාන්න උත්සාහ කරනවා. එතකොට මේ තේක කටට ගත්ත ගමන් රස දැනුණා නෙමෙයි. ඊළඟට තේකේ ගොඩක් රස්නේ තිබුණා නම් මට දැනෙන්නේ දුක් වේදනාවක්. තේක නිමිලම තිබුණා නම් ඒක රස මදි. මධ්‍යම ප්‍රමාණයෙන් තිබුණාම අපි තේකට හරි ප්‍රියයි. මේක මෙතනත් පැහැදිලි කරන්න පුළුවන් මේ රස කියන එක එකවර දැනෙන්නේ නැහැ කියන කාරණාව හඳුන්වන්නේ. දැන් පස්සේනේ අපි පිටි රසයයි, සීනි රසයයි, තේකොළ රසයයි වෙන් කරගත්තේ. ඊළඟට මේක අනිත් පැත්තට කතා කරන්න පුළුවන් තෘෂ්ණාව ගාවටත්. ආන් ඒ නිසා සමහර වෙලාවට සීනිත් මදි, තේකොළත් හොඳ නෑ, පිටිත් මදි. අපි කියන ඉස්සලා බීපු තේ එක නම් හරි නෑ. තව එකක් බීවොත් නම් හොඳයි වගේ. එතකොට තියෙන්නේ තෘෂ්ණාව. මේක මේ මතක තියාගන්න ඕන නිසා සඳහන් කරමු. හැබැයි මේකත් තෘෂ්ණාව. මේකත් නැති වෙනකන් නිවන් හම්බෙන්නේ නම් නෑ. එතකොට කොයිතරම් සියුම්ද මේ තෘෂ්ණාවත් නැති වෙන්න ඕනේ නිවන් හම්බෙන්නේ නම්. එතකොට ආහාරයත් එහෙමයි අනික හොයන හැම රසයක්ම එහෙමයි මේ කලින් සඳහන් කරන්න අවශ්‍ය කාරණාවක් මෙතෙන්ට ගත්තේ මේ මෙතන පැටලි සහගත වගේ වුණාද කියන කාරණාව විසඳගන්න ඕන නිසා ඒ නිසයි සඳහන් කරලා තියෙන්නේ රසය වගේ දේවල් හැම එකම එකවර වැටෙන්නේ නැහැ ක්‍රමානුකූලව ක්‍රම ක්‍රමයෙන් වැටහෙන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න ඕන නිසා. ඊළඟට පින්නතුනේ මේ අසම්මෝහ වශයෙන් ප්‍රීතිය කොහොමද වැටහෙන්නේ? අපි මේ අසම්මෝහ කියන වචනය ගිය දේශනාවේදී සාකච්ඡා කළා. අසම්මෝහ වශයෙන් ප්‍රීතිය කොහොමද වැටහෙන්නේ? ඒක සඳහන් කරනවා විපස්සනාවේදී තමයි මේ අසම්මෝහ වශයෙන් හරියටම අවබෝධ වෙන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා මේ ලක්ෂණය හරියටම අවබෝධ කරගෙන අඳුරගෙන තමයි පච්චත්ත ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණය විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. මේ අසම්මෝහ කියන ලක්ෂණය හරියටම අවබෝධ කරලා තමයි පච්චත්ත ලක්ෂණයයි සාමාන්‍ය ලක්ෂණයයි විනිවිද දකින්න පුළුවන් වෙන්නේ. ආන්ගේ විනිවිද දකින්න කාරණාවට ඒ කියන්නේ ਸਰව සම්පූර්ණයෙන් දකින්න උත්සාහ කරනවා. ඒ කාරණාව ප්‍රීතිය සම්බන්ධයෙන් කතා කරනකොට ඒකට කියනවා මේ යථාභූත ඥානය පහළ වෙනවා කියලා. යථාභූත ඥානය පහළ වුණා කියලා කියන්නේ ඒ කාරණාව සම්බන්ධයෙන් ඇත්ත ඇති හැටියටම හරියටම දැකලා දැනගෙන අවබෝධ කරනවා. ඒකට කියනවා යථාභූත යථාභූත ඥානය කියලා. එතකොට මේ මොකද්ද මේ සාමාන්‍යතෝ සාමාන්‍යතෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් මේ සාමාන්‍ය වශයෙන් පච්චත්ත වශයෙන් මේ ධර්මයන් පිළිබඳව ලක්ෂණ දෙකක් දේශනා කරලා තියෙනවා. සාමාන්‍ය වශයෙන් හා පච්චත්ත වශයෙන් ලක්ෂණ දෙකක් දේශනා කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා පින්වතුනි මෙතන මේ පච්චත්ත ලක්ෂණය කියන්නේ තම තමන්ට ආවේනික වූ ලක්ෂණය. අපි ඒක මුලින් සඳහන් කළා. තම තමන්ට පමණක් පෞද්ගලිකම ආවේනික වෙච්ච ලක්ෂණය පච්චත්ත ලක්ෂණයයි. එතකොට මේ වේදනාවට තියෙන ලක්ෂණය නෙමේ රූපයට තියෙන්නේ. වේදනාවට යම්සේ ලක්ෂණයක් තියෙනවා නම් ඒක නෙමෙයි රූපයට තියෙන වෙන වෙනමනේ. රූපයට තියෙන ලක්ෂණය නෙමෙයි වේදනාවට තියෙන වේදනාවට තියෙන ලක්ෂණය නෙමෙයි රූපයට තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන වේදනාවටත් රූපයටත් දෙකටම වෙනස් නෑ. ඒ දෙකටම එක විදිහටම එක විදිහටම ඒ කාරණාව තියෙනවා. ආන් ඒ නිසා නිවන හැර මේ සාමාන්‍ය ලක්ෂණය කියලා සඳහන් කරලා තියෙනවනේ නිවනට එහෙම වෙනසක් දැනෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයක් නිවනට වැටහෙන්නේ නෑ නිවන හැර අන් සියලු ධර්මතාවයන්ටම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තියෙනවා ඊළඟට පින්නතුනේ ඒ කාරණාව නිතර අහන්න ලැබෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා මේ කාරණාව නිතර නිතර අහන කාරණාවක් නොවෙන නිසා ඒක හොඳට අවබෝධ කරගන්න කියලා කියනවා ඒක කොහොමද නිතර නිතර අහන්න ලැබෙන කාරණාවක් නෙමෙයි කියලා කියන්නේ. ඒක නිතර නිතර ඇහෙන්න ලැබෙන්නේ නැහැ මේ පච්චත්ත ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණේ වාගේ දේවල්. නමුත් ඒක අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණාවක්. නිතර අහන්න ලැබෙන්නේ නැති වුණාට අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණාවක් වෙනවා විදර්ශනාවේ ඉස්සරහට යන්න නම්. ඒ කාරණාව නිසා මේ භාවනාව සම්බන්ධයෙන් අහලා දැනගන්න ඕනේ කියලා කියන්නේ මේ මොන භාවනාව සම්බන්ධයෙන්ද විදර්ශනා භාවනාව සම්බන්ධයෙන් ඊළඟට සඳහන් කරනවා පින්නතර මේ ඥානතෝ පස්සතෝ කියලා වචන දෙකක් මොකද මේ ඥානතෝ පස්සතෝ කියන්නේ කියන කාරණාව සඳහන් කළොත් ඥානතෝ කියන්නේ ආරම්මන වශයෙන් දැනගන්නවා කියන එක එතකොට ආරම්මන වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ අරමුණ අරමුණ වශයෙන් දැනගන්නවා කියන එකට අපි කියනවා ඥානතෝ කියලා. පස්සතෝ කියලා කියන්නේ යථාභූත ඥාන වශයෙන් ධානයෙන් නැගිටලා විපස්සනා වශයෙන් දැන ගැනීමයි කියලා සඳහන් කරනවා. පස්සතෝ කියලා කියන්නේ යථාභූත ඥාන වශයෙන් දැනගන්නවා කියන්නේ ඇත්ත ඇති හැටියටම පිරිසිඳ දැනගෙන අවබෝධ කරන්ඩ අවබෝධ කරගනවා කියන කාරණාව. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේ කලින් අපි සඳහන් කරපු පාඩේ සඳහන් වුණා නම් මේ ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලැබමින් අභිඤ්ඤා ආදී ධර්මයන් උපදවනවා කියලා සඳහන් කරපු තැන. ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලැබමින් අභිඥා ආදී ධර්මයන් උපදවනවා. ශ්‍රද්ධාවෙන් අදහමින් වීරියෙන් උදව් ලැබමින් අභිඥා ආදී ධර්මතාවයන් උපදවනවා. ආන් ඒ කාරණාව මොකද්ද කියලා අපි ටිකක් තහවුරු කරන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් අදහමින් කියන කාරණාව. එතකොට මේ භාවනා ක්‍රමය අපිට වැඩුන්නේ නැත්තේ ඇයි? අපිට වැඩෙන්නේ නැත්තේ ඇයි? මෙච්චර කාලයක් භාවනා කළා. තාම ඵලයක් හම්බුනේ හම්බුනේ නැහැ. දන්න හැටියට භාවනාව පිළිබඳව පිරිසිඳ අවබෝධ කරගන්න තරමටත් හොයාගත්තා. අවබෝධයක් තියෙන අයගෙන් අහගත්තා. නිවැරදිවම අහගත්තා. ඉගෙන ගත්තා. නමුත් තාම තාම ප්‍රතිඵලෙ හම්බ වුණේ හම්බ වුණේ නැහැ. ඒ මොකද කියන කාරණාව තමයි මේ ශ්‍රද්ධාවෙන් අදහමින් කියන තැන විස්තර කරන්නේ. එහෙනම් ශ්‍රද්ධාවෙන් අදහමින් කියලා කියවේ සමත විපස්සනා නිවැරදි කියලා අදහනවා කියන එකයි. මේ කොහොම දැනගෙන හිටියත් මට සැක මතුවෙනවා මම කරන භාවනා ක්‍රමය හරිද? දැන් හිතන්නකෝ දැන් දැන් මේ සම්බන්ධ වෙන පිරිස වැඩි දෙනෙක් හොඳටම දන්නවා තෙරුවන් සරණ යනවා කියන්නේ මොකක්ද? බෞද්ධයෙක් වෙන්නේ කොහොමද? හරියටම තෙරුවන් සරණ ගියපු කෙනයි බෞද්ධයෙක් වෙන්නේ. දැන් ඕක කල්පනා කරගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් මම ඔය කියන හැටියට හරියටම තෙරුවන් සරණ ගිහිල්ලාද? මටම ওই ප්‍රශ්නේ එනවා. මම සම්පූර්ණද? අනේ මම බෞද්ධ වුණාද? මටම ආපහු මටම සැකමතු වෙනවා. එතකොට ආයෙත් විමසන්න හිතෙනවා. තවත් දන්න කෙනෙකුගෙන් අහලා මං පවතින ක්‍රමය එයාට කියලා දැන් මම තෙරුවන් සරණ ගිහිල්ලාද කියලා තව කෙනෙකුගෙන් විමසගෙන විසඳගන්න කියලා ආපහු ආපහු හිතෙනවා. ආන් ඒ වගේ මේ සමත විදර්ශනා වඩ아가න යනකොටත් මට හිතෙන්න පටන් ගන්නවා මේ මම වඩන භාවනා ක්‍රමය හරිද මට මේ ආචාර්යවරයා කියලා දුන්න ක්‍රමය හරිද දැන් එහෙම හිත හිතා ඉන්නකොට තවත් ආචාර්යවරයෙක් දේශනා කරලා තියෙන ක්‍රමයක් මීට වඩා චූට්ටක් වෙනස්. නමුත් උන්වහන්සේ දේශනා කරපු වචනවල වෙනසක් තියෙනවා මිසක් ක්‍රමයේ වෙනසක් නැහැ. මට හිතෙනවා මේ මං ඉගෙන ගත්තට වඩා වෙනස් විදිහට නේ අරගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් හරිද මම කරන එක හරිද ඒගොල්ලන්ගේ ක්‍රමේ හරිද? මේ මෙහෙම භාවනා ක්‍රමයේ පිළිබඳවත් ඊළඟට විවිධ ප්‍රශ්න එන්න පටන් ගන්නවා. ඇයි එහෙම සැක එන්නේ? කියන කාරණාව සඳහන් කරනවා මේ තම තමන්ගේ විපස්සනා නැත්තම් සමත පිළිබඳව සැකෙන්න පටන් ගන්න කාරණාව තම භාවනා ක්‍රමයේ පිළිබඳව විශාල උනන්දුවක් හැම වෙලාවෙම තියාගන්න කියලා සඳහන් කළා. මොකද මේ භාවනා ක්‍රමයේ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ මේ පිටකේ හරියට දේශනා කරලා තියෙනවා. හරියට කරන හැටි මේ පිටකේ පුරාම දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ භාවනා ක්‍රමයට අවතීර්ණ වෙන අපි බුදුරජාණන් වහන්සේ පිටකය පුරාවට භාවනාව පිළිබඳව මොනවද දේශනා කරලා තියෙන්නේ කියන කරුණු පිළිබඳව අවබෝධයක් අරගත්තාම අර ආචාර්යවරයා කියපු දේ හරිද මේ ආචාර්යවරයා කියපු දේ හරිද කියලා සැක උපදවන්න ඕනේ නැහැ පිටකයෙන් භාග්‍යතුන් වහන්සේගේ වචනයෙන් අපි අවබෝධ කරලා අවබෝධ කරලා තියෙන නිසා එතකොට සැක නැහැ අපිට ඒකයි මේ ධර්මයේ යම් තැනක සැක උපදිනොත් යම් දේශනාවක සැක ඉපදුනොත් අපිට ඒක හරියටම නිවැරදි කරන්න ධර්ම රත්නයටම යන්න. ධර්මයේහි විනේහි බහාම මේ සැක හැරගන්න එහෙම නැත්නම් අපිට නිවන් යන්න හම්බ වෙන්නේ නෑ මේ විතිකිච්ඡාවත් එක්ක. ආන් ඒ නිසා අපිට ශ්‍රද්ධාව නැති නිසා මේ ක්‍රමයේ පිළිබඳව සැක කරනවා. ශ්‍රද්ධාව නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඉගෙනගෙන නැත්නම් එතනත් සැක උපදිනවා කෝක හරිද කියලා. ආන් ඒකයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් පංච අභිඥා අෂ්ට සමාපatti ලැබපු අය හිටියා. නමුත් අද භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා නිවැරදිවම ධර්මයේ දේශනා කරලත් අපිට අභිඥාලාභීන් හොයාගන්න හරි හරි අමාරුයි. භාග්‍යතුන් වහන්සේ කෙනෙක් නැති කාලෙත් අභිඥා ලැබුවා. ඒ කියන්නේ ඒ ඒ අයට ඒ ඒ අයගේ භාවනා ක්‍රමය පිළිබඳව පූර්ණ විශ්වාසයක් තිබුණා. අද භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වෙලත් නිවැරදි ක්‍රමයේ දේශනා කරලත් ඒ ක්‍රමයේ යෙදිලා ඉන්න අයට යෙදිලා ඉන්න ක්‍රමයේ පිළිබඳව සැකමත් වෙනවා. ඒ කියන්නේ බුද්ධ දේශනාව පිළිබඳව හරියටම අවබෝධයක් ලැබලා ලබල නැති හින්දා ආන් ඒ සැක උපදිනවා කියලා කියන්නේ ශ්‍රද්ධාවයි පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර ශ්‍රද්ධාවෙන් අදහමින් කියන කාරණාව පිළිබඳව තමයි මේ සැක ඉපදිලා තියෙන්නේ. එහෙම වුණොත් භාවනා ක්‍රමයේ කවදාවත් වැඩෙන්න පටන් ගන්නෑ. මං කරන එක හරිද කියලා හිතුනොත් වැඩෙන්න පටන් ගන්නෙ නෑ. අන් ඒ කාරණාවයි එතන සඳහන් කරන්නේ. ඒ නිසා පිළිගැනීමක් උවමනයි මේ ක්‍රමය හරි කියන එක ගැන. මා කරන ක්‍රමය හරි. මම ඉගෙනගෙන තියෙන ක්‍රමය හරි. හැබැයි ඉතින් එහෙම වෙන්න ධර්මයෙන් ඒක දැනගෙන තියෙන්න ඕනේ. එතකොට යම් ආචාර්යවරයෙක් ළඟට ගියත් උන්වහන්සේ කර්මස්ථානයේ පැහැදිලි කරගෙන යනකොටම මම දන්නවා හරි. මෙතන හරි දේ තියෙනවා. මොකද මම මේක කලින් දන්න හින්දා. එතකොට සැකමත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ හරිද වැරදිද කියන කාරණාව නිරන්තරයෙන් විතර්ක මතුවෙනවා සද්ධාව තිබ්බේ නැත්නම් ධර්මයේ දන්නේ දන්නේ නැත්තම්. ඊළඟට සඳහන් කරනවා ශ්‍රද්ධාවෙන් ඇසීමක් වෙන්නේ නැතුව විතිකිච්ඡාව තියෙන බව භාවනා ක්‍රමයේ සම්බන්ධයෙන් දිනුවට හේතුවක් නෙමෙයි. ශ්‍රද්ධාවෙන් අහලා ශ්‍රද්ධාවෙන් ඉගෙනගෙන යතු විතිකිච්ඡාව භාවනා ක්‍රමේ දියුණු වෙන්න හරියට බලපානවා විතිකිච්ඡාව. අන් ඒ නිසා සඳහන් කරනවා අතීතයේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් අභිඥාලාභීන් හිටියා ඒගොල්ලන්ට තමන්ගේ භාවනා ක්‍රමය ගැන සැක තිබුණේ තිබුණේ නැහැ. නමුත් අපිට හරියටම ඉගෙන ගත්තේ නැති හින්දා අද සැක අද සැක මතුවෙනවා. අන් ඒ නිසා අභිඤ්ඤයං අභිජහනතෝ පරිඤ්ඤයයන් ආදි වශයෙන් ඒක පැහැදිලි කරනවා. කොයි විදිහටද? පින්නතුනි මේ බුද්ධ දේශනාව ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් හරියටම ඉගෙනගෙන සැක දුරු කරගෙනම භාවනා කරන්න කියලා දේශනා කළේ ඒකයි. බුද්ධ දේශනාව හරියටම ඉගෙනගෙන සැක දුරු කරගෙනම භාවනාව කරන්න කියලා සඳහන් කළා. සැකය මත හරිද දන්නේ නැහැ කියලා කවදාවත් භාවනාවට වාඩි වෙන්න වාඩි වෙන්න එපා. හරියටම ඉගෙනගෙන සැක දුරු කරගෙනම භාවනා කරන්න එය එසේ වෙනතුරු අපට ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ කියලා සඳහන් කළේ. ආන් ඒ නිසා සඳහන් කරනවා අභිඤ්ඤයයන්. ඒ අභිඤ්ඤයයන් කියන වචනේ තේරුම අභි විශිෂ්ට ප්‍රඥාවෙන් දැනගත යුතුයි කියන එක. අභි විශිෂ්ට ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් දැනගන්න කියලා කියනවා සැකනම් නැමයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මම දන්න නිසා මට සැකනම් නැමයි. අභි විශිෂ්ට ප්‍රඥාවෙන් දැනගන්න. අභිජානතෝ විපස්සනා ප්‍රඥාව පෙරටු කරගත් මාර්ග ප්‍රඥාවෙන් දැනගැනීම. විපස්සනා ප්‍රඥාව පෙරටු කරගෙන විදර්ශනාවෙන් ලබපු අවබෝධය ඇතුව මාර්ග ප්‍රඥාවෙන්ම මේක ඒක දකින්නවා. පරිඤ්ඤය කියලා කියුවේ දුක්ඛ සත්‍ය තීරණ ප්‍රඥාවෙන් සහ තීරණ ප්‍රඥාවෙන් කියලා කියන්නේ මනාව තීරණය කරනවා. දුක්ඛ සත්‍ය පිළිබඳව දුක බව මනාව තීරණය කරනවා. එනිසා දුක්ඛ සත්‍ය තීරණ ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් දැන ගැනීම දුක නම් මෙයයි හරියටම දැන ගැනීම පිරිසිඳ දැන ගැනීම තීරණ ප්‍රඥාවෙන් කියලා කියන්නේ දුක කියන්නේ මෙයයි කියලා හරියටම හරියටම අවබෝධ කරගන්න ඕනේ දුක කියන්නේ මෙයයි කියලා හරියටම අවබෝධ කෙරුවේ නැත්තම් අපිට සමුදය හොයන්න බැරුව යනවා දුක්ඛ සමුදය එහෙනම් සමුදය හොයන්න බෑ දුක අවබෝධ කෙරුවේ නැත්තම් එහෙනම් අපිට දුක අවබෝධ වෙලාද කියන කාරණාව ඉස්සරලා ඉස්සරලා හොයන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා මේ අපිට වෙලා තියෙන්නේ අපේ දුක හරියටම අපි දකින්නේ නැති එක. දුකද කියලාවත් දන්නේ නැහැ. මේකට හොඳ වටිනාම උදාහරණයක් නම් අපි මීට කලිනුත් සාකච්ඡා කළා. දුකයිද කියන කාරණාව පැහැදිලි කරගන්න මාගන්ධිය සූත්‍රයේ. අපේ මතක ඇති අර කුෂ්ඨ රෝගියෙක් ගැන අපි කතා කරපු කාරණාව. ශරීරයේ පුරාම කුෂ්ඨ හැදිලා. දැන් එයා කහනවා කහනවා වේදනාව දරා ගන්න බැරි හින්දා කබලක් ලිපේ දාලා තවනවා. තව තව ඉඳලා කොහොම හරි සුවය හොයලා වෙන මොකක් හරි ක්‍රමයකින් බෙහෙත් කරලා මෙයා සනීප වෙනවා. සනීප වෙච්ච කෙනා පාරේ යනකොට වෙන එක්කෙනෙකුත් කහ කහ තවනවා. බුදුරජාණන් වහන්සේ මාගන්දියගෙන් අහනවා දැන් එදා තැව්වේ තවනකොට සැපහින්දානේ මාගන්දිය දැන් හිතෙනවද දුවගෙන ගිහිල්ලා අර කබල උදුරලා අරන් තවන්න නෑ ස්වාමීනි. ඇයි මාගන්දිය? ඔය කබලෙන් තවනකොට දුකයි. එහෙනම් මාගන්දිය එදාත් ඇව්වේ ස්වාමීනි එදාත් තවනකොට දුකයි. නමුත් කායප්පසාදයේ වෙනස් වෙලා තිබ්බ නිසා දුක දුක වගේ දැනුනේ නෑ. නමුත් භාග්‍යතුන් හසේ එතන පැහැදිලි කළා එහෙනම් මාගන්දිය මාගන්දිය කියේ පංචකාමයේ සැපයි කියලානේ. එහෙනම් මාගන්ධිය මමත් කාලයක් ওই තැවීම කළා. මමත් කාලයක් පංචකාමයේ සැපයි කියලා ගිහි ගෙදරට වෙලා පස්කම් සැප විඳපු කාලයක් තිබුණා. නමුත් අවුරුදු 29ක් වෙනකොට ඒකේ සැප නැති බව මම හොඳට අවබෝධ කළා. ඒ නිසා මං ගිහිගේ අතහැරලා ආවා. ගිහිගේ අතහැරලා ආපු මට විවේකයෙන් උපන් ධානසෝය හම්බ වුණා. මාගන්ධියේ ඒ ධානසෝය ප්‍රථම ධානසෝය කියන එක දිව්‍ය ලෝක සෝයට වඩා උතුම්. එතකොට එහෙමනම් ඒ සුවය හොයාගත්ත කෙනාට හිතෙනවද ආයෙත් ගිහිල්ලා අර පංචකාම ගංගාවට පැනලා සැප හොයන්න? නෑ මාගන්තිය. ආයෙ කවදාවත් එතෙන්ට යන්න හිතෙන්නේ හිතෙන්නේ නෑ. එහෙනම් ඒ වගේ මෙතන සඳහන් කරනවා අපේ දුක හරියටම හොඳින් දැනගත්තද අපි අවබෝධ කළාද අපි මොකද්ද දුක කියන්නේ කියන කාරණාව අවබෝධ කරගන්න කියලා සඳහන් කරනවා. එතකොට තමයි සමුදය හොයන්න පුළුවන් වෙන්නේ. මේ දුක අවබෝධ කරන තාක්කල් මේ සමුදය සත්‍ය නම් අවබෝධ කරන්න ලැබෙන්නෙම ලැබෙන්නෙම නෑ. අනුපූර්ව ප්‍රතිපදාවක් මේ ශාස්ත්‍රයේ තියෙන බව අපි නිතර නිතර සාකච්ඡා කරනවා. හැබැයි ඉතින් අපේ දුක අපිට දැනෙලත් නැහැ. දුකයි කියලා කීවට දුක දැනුනේ නැහැ. දැනුණා නම් මෙහෙම දැනුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. ආන් ඒ නිසා මේ දුක හොයාගෙන සැප කියලා හිතාගෙන දුකේම යෙදිලා ඉන්නවා. සැප කිය කියා මොනවද හොයන්නේ? සැප කිය කියා හොයන්නෙම දුක කියලා සඳහන් කළා. ඒ නිසා පින්නතුනි කෙනෙක් සමහරලාට හිතන්න පුළුවන් අපි උදාහරණ කීපයක් අපේ සමාජයෙන් අරගත්තොත් විවාහයටපත් වෙලා නැති තරුණ කෙනෙක් හිතන්න පුළුවන් විවාහ වුණාට පස්සේ ජීවිතේ සැපයක් තියෙයි කියලා. නමුත් විවාහ වුණ කෙනා දන්නවා විවාහ වුණාට පස්සේ තනිකඩව හිටපු කාලේ තිබිච්ච සැප ජීවිතේ නැහැ කියලා. නමුත් හිතුවේ විවාහ වුණාම සැප තියෙයි කියලා. ඊට පස්සේ හිතනවා මේ මේ විදිහට මේ මේ විදිහට ජීවිතේ ගොඩනගන්න කටයුතු කරාම සැප හම්බ වෙයි කියලා. නමුත් ඒ ඒ කාරණාවල් වලින් ඊළඟට හම්බ වෙන්න පටන් ගන්නෙ දුක. ඒ ඔක්කොම හරියයි දරුවෙක් හිටියාම කියලා හිතලා ඊට පස්සේ දරුවෙක් හදා ගන්නවා. හැබැයි දැන් උනේ අරටත් වඩා අරටත් වඩා දුකකට වැටුණා. ඊළඟට හිතනවා ජීවත් වෙන්න ක්‍රමයක් තවත් පහසු කරගන්න ඕන නිසා අතිරේක ආදායමකුත් ඕනේ. ඒ නිසා කිරිහරකෙක් දෙන්නෙක් හිටියත් තවත් හොඳයි. එතකොට නිකම් අතිරේකව කිරි ටිකක් එනවනේ. ඉතින් ඒ හින්දා කිරිහරකෙක් හොයාගෙන එනවා. හැබැයි සැප හම්බ වෙයි කියලා හිතාගෙන තමයි කිරිහරකෙක් දෙන්නෙක් ගෙනාවේ. මට තේරෙන්නේ නැහැ. ඒ ගෙනාවේ තව දුකක් කියන එක. දැන් හරකා බඳින්න ඕනේ. දැන් හරකට පුන්නක්කු දෙන්න ඕනේ. දැන් එයාට තනකොළ දෙන්න ඕනේ. දැන් එයාට ගෙවල් හදන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ගොම දාහමේක අරගෙන වෙන මයින් කරන්න ඕනේ. දැන් කිරි දවන්න යන්න ඕනේ. කිරි දවන්න වාජන ගේන්න ඕනේ. ඒ වාජන හොදලා පිරිසිදු කරලා තියන්න ඕනේ. මේ දැන් මෙතෙක්කල් මේ වැස්සි වෙනුවෙන් විඳින්න තිබිච්ච එක දුකක්වත් මට තිබ්බේ නැහැ. දැන් සැප හොයන්න ගිහිල්ලා තව අතිරේක වැඩ ගොඩක් මගේ ජීවිතේට මම පටවගෙන තියෙනවා. ඒ නිසා අපි මේ දේවල් කරන්නේ සැප හම්බ වෙයි කියලා හිතාගෙන. නමුත් වෙලා තියෙන්නේ ඊට වඩා තිබුණට වඩා දුක දුක ගෙනල්ලා. දැන් මම ওই කතාව ওই ටික කොහොම විස්තර කළා දැන් තමන් පිළිබඳව හිතලා මේ කරගත්ත දේවල් වලින් සැප හොයන්න ගිහිල්ලා හම්බෙලා තියෙන්නේ මොකද්ද කියන කාරණාව අනික හැම දෙයකම හොයලා දාලා බලන්න ඕනේ. ආන් ඒ කාරණාව පිරිසිඳ අවබෝධ කරගන්න ඕනේ. මේ නිසාත් මේ නිසාත් මේ නිසාත් මට දුක නේද හම්බ වෙන්නේ. ආම් දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ ඒකයි. අද සැපයි කියලා හොයන්න හදන මේ බොහෝ දේවල් දුකමයි ගෙනල්ලා දෙන්නේ. වැඩි වෙන්න වැඩි වෙන්න දුකමයි. අපි ඔක කලින් සාකච්ඡා කළාම ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් නමුත් වැඩි වෙන්න වැඩි වෙන්න සැපනම් නැහැ. හොදන්න ඕනේ, මහන්න ඕනේ, නමන්න ඕනේ, මදින්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. වැඩි වුණොත් වැඩි වුණොත් දුක. එහෙනම් මේ මම මේ රැස් කරගන්න හදන්නේ අත තියන්න හදන්නේ ගෙනියන්න හදන්නේ දුක ඇති වෙන දෙයක්ද කියලා කලින් හොයන්න ඕනේ. ආන් ඒකෙන් තමයි දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ. ඒක හරියටම පිරිසිඳ අවබෝධ කරපු කෙනාට තමයි සමුදය සත්‍ය වැටහෙන්න පටන් ගන්න. දුක අවබෝධ වෙනතුරු සමුදය වැටහෙන්නෙම වැටහෙන්නෙම නෑ. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න කියලා කීවට අපිට දුක වැටහෙනවද කියන කාරණාව ආපහු හිතන්න හිතන්න ඕනේ. ඒ නිසා මේ කාරණාව මෙතන අපි සාකච්ඡා කළා ටිකක් ওই විදිහට. ඊළඟට සඳහන් කරනවා දුක කොහොමද තියෙන්නේ කියලා. දුක තියෙන විදිහවත් සාමාන්‍ය කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මේ ඉන්න විදිහ සැපයි කියලා සමහරලාට හිතාගෙන ඉන්නවා. මේ ඉන්න විදිහ සැපයි. තව ටිකක් කල් යනකොට හිතන නෑ මීට වඩා සැප ඕනේ. නිසා මේ වාඩි වෙන පුටුවට වඩා සැප පුටුවක් ඕනේ. මේ නිදින මෙට්ටයට වඩා සැප මෙට්ටයක් ඕනේ. එහෙම එහෙම අපව හිතෙන්ද හිතෙන්ද පටන් ගන්නවා. ඒ දැන් මේ සැපයි හොයන්නේ. හැබැයි ඉතින් හොයන්න ගිහිල්ලා දැන් මේ පුටුවට වඩා සැප පුටුවක් ගේන්න ඊට වඩා මුදල් ඕනේ. ඊළඟට මුදල් හොයන්න මම මහන්සි වෙන්න ඕනේ. එහෙම නැත්නම් මුදල් ටිකක් තියෙනවා. ඒක දීලා මාසෙන් මාසෙට ගෙවන්න බලාගෙන පුටුවක් ගේනවා. දැන් මාසෙන් මාසෙට ගෙවන්න මාසයක් දෙකක් තුනක් ගෙවන්න බැරි වුණොත් ඇවිල්ලා පුටු අරන් යන්න පුළුවන්. එතකොට ඊට වඩා දුක. එහෙනම් මේ දුක සැපයි කියලා හොයන්න ගිහිල්ලා ආපහු දුක පටවාගත්ත හැටි. ඒකයි මම කිව්වේ ඊළඟට ජීවිතේ හැම කාරණාවටම එකතු කරලා එකතු කරලා බලන්න. දුක්ඛ සත්‍ය පිරිසිදු දැනගන්නවා කියලා කියන්නේ ওই සියල්ල හරියටම රවුම් කරලා අවබෝධ කරගන්න ඕනේ. සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න ඕනේ. පිරිසිදු දැනගන්නවා. ඒ නිසා සඳහන් කරනවා ඊටාම බලවත් දුකක් ඇති වුනහම අපිට දැනෙනවා දැන් දුකයි කියලා. බලවත් දුකක් ඇති වෙන්න පටන් ගන්නවා. දැන් අපි හිතුවනේ විවාහ වුණොත් හොඳයි. ඊට පස්සේ අපි විවාහ වුණා. පස්සේ ටික කාලයක් යනකොට Tamanට දැනගන්න ලැබෙනවා එක්ක ස්වාමියා නැත්තම් බිරිඳ අනියම් සම්බන්ධතාවයකට යනවා වගේ කියලා. දැන් ඒකට මේ කාම අග්නිය තරම් රාග ගින්න තරම් ගින්නක් ලෝකේ නැති තරන්නේ. දැන් එතකොට මෙතෙක් කල නොතිබ්බ ගින්නක් දැන් ජීවිතයට ඇතුල් වෙලා ඇය පිළිබඳව හෝ ඔහු පිළිබඳව. දැන් බලවත් දුකක්. පුදුම පීඩාවක්. එදිනෙදා කරන කිසි දෙයක් කරන්න බෑ දැන්. ආන් ඒ පීඩාවක් විඳගෙන විඳගෙන විඳගෙන තනියම කාටවත් කියාගන්නත් බෑ. ඒ හින්දා හොඳටම දුක වැඩි. කාට හරි කියහම ඔබ ටිකක් සැහැල්ලු වෙනවා. නමුත් දැන් මේ ප්‍රශ්නේ මට මට කියාගන්නත් බෑ. ආන් එහෙම බලවත් දුකක් ඇති වෙලා ඊළඟට කල්පනා වෙනවා අපරාධේ විවාහ නුණා නම් මෙහෙම දුකක් නැහැ කියලා. ආන් ඒ බලවත් දුකෙන් පීඩාවට පත් වෙවි පත් වෙවි ඉන්නකොට තමයි අවබෝධ වෙන්න පටන් ගන්නෙ මෙහෙම නූනනම් කොච්චර හොඳද කියලා. ආන් ඒ වගේ හැම දුකක්ම දැඩිව දැනෙනකොට තේරෙනවා නූනනම් නූනනම් කොහොමද කියලා. ඒ නිසා මෙතන සඳහන් කරා බලවත් දුකක් ඇති වුනහම තමයි හිතෙන්නේ මේකෙන් මිදෙන්න ඕන කියලා. මේකෙන් අතහරින්න ඕන කියලා දැනෙන්නේ එතකොට. මිදෙන්න බැරි තරමට මේක වර්ධනය වෙලා තියෙන නිසා ඒ බලවත් දුක ඇතිවීමේ හේතුව හේතුව නැති කරන්න හොයන්න ඕනේ. මිදෙන්න බැරි තරමටම බලවත් වෙලා. එහෙනම් මේ දුක ආවේ මට ජීවිතේ කොහෙන්ද? හේතුව හොයලා මුලින්ම හොයලා මුලම අයින් කරලා දැම්මොත් ආයේ ඒ දුක එන්න පටන් ගන්නෙ නෑ. මුල හොයන්න ඕනේ. මුල හොයලා මුල කපලා අයින් කරන්න ඕනේ. එහෙම නැත්නම් හරියටම මුල කැපුවේ නැත්නම් ආයෙ ලියලන්න පටන් ගන්නවා. ආයෙ ලියලන්න පටන් ගන්නවා. එහෙම නැති වුණා. ඊළඟට සඳහන් කරනවා ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේදීදී දුක පිරිසිඳ ගන්නවා කියලා කියන්නේ මෙන්න මේ කාරණාව හොඳින්ම අවබෝධ කිරීම කියන කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ මේ වැඩ අපිට තියෙන කටයුතු, දූ දරුවන්ගේ කටයුතු, එදිනෙදා මිල මුදල් උපයා ගන්න අපි කරන කටයුතු අනික් හැම කටයුත්තක්ම අපි සැපයි කියලා එකතු කරලා තිබුණාට හිතලා තියෙනවා දුක. එකතු කෙරුවේ සැපක්. හිතුවේ සැප හම්බෙයි කියලා. එහෙනම් ගෙවල් දොරවල් හදා ගැනීමේ ඉඳලා, රැකී රස්සාවේ ඉඳලා මේ හැම දෙයකම තියෙන දුක. ගයක් හදන්න හිතාපු වෙලාවේ සමහරලාවට අපි මේ මේ විදිහේ මේ මේ විදිහේ ගයක් හදන්න ඕනේ කියලා අපි ගේ හදාගත්තා. මෙහෙම මෙහෙම මෙහෙම කරාම නමුත් ඒක නඩත්තු කරන්න ගියාම, ඒක පාලනය කරන්න ගියාම ඊළඟට දැනෙන්න පටන් ගන්නවා එහෙම නුනනම් එහෙම නුනනම් හොඳයි කියලා. මේ ආදී වශයෙන් මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු කරුණ හරියටම අවබෝධ වෙනවා කියලා කියන්නේ ජීවිතය පිළිබඳව පුදුම සතුටක් පුදුම සැහැල්ලු බවක්. එයන් ඒ නිසා තමයි දේශනා කළේ අත්හැරීම තුල තියෙන සුවය වෙන කිසි දෙයක් තුල වෙන කිසි දෙයක් තුල නැති නිසා. ආන් ඒ නිසා පින්නතුනි මේ දුකද දැනගන්නවා කියන එක විපස්සනා පරිඥාවකින්ම තමයි දැනගන්න වෙන්නේ. ඒක මේ නිකන් හිටියට තේරෙන්නේ නැහැ. විදර්ශනාවක් තියෙන්න ඕන. හොඳට හොඳට බලන්න ඕනේ විශේෂයෙන් ඒ කාරණාව දිහා පෙරල පෙරලා පෙරල පෙරලා පෙරල පෙරලා බලන්න ඕනේ. ආන්ිකයි කියන්නේ විපස්සනා පරිඥාවක් ඇති වෙන තුරු මේ දුක කියන එක හරියට වැටහෙන්නේ වැටහෙන්නේ නැහැ. විපස්සනා පරිඥාවක් අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් මාර්ගසිත උපදින වෙලාවේ මාර්ග ප්‍රඥාවෙන් දැනගන්නවා. එහෙම නැත්නම් දුක දැනගන්නවා මාර්ගසිත උපදින වෙලාවේ. ප්‍රථම මාර්ගසිත පහළ වෙනකොටත් ඒක අවබෝධ කරනවා. මොකද මාර්ග සිත ඇති වෙන වෙලාවේ අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ භාවිතබ්බ කියන මේ සියල්ල එකවර අවබෝධ වෙනවා. අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ භාවිතබ්බ කියන මේ කරුණු එකවර අවබෝධ වෙනවා. ඊට කලින් අපට අවබෝධුනේ එක එකනේ. නමුත් මේ සියල්ල එකට අවබෝධ වෙනවා. මාර්ගසිත පහළ වෙනකොටම චතුරාර්ය සත්‍ය එකටම අවබෝධ වෙනවා. එහෙම නැත්නම් අපිට දුක පිරිසිඳ දැනගත්තට පස්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කළාට පස්සේ සමුදය සත්‍ය වැටහෙනවා. එහෙම වෙන්නේ නැහැ මාර්ගසිත පහළ වෙනකොට. ඒකට ඒක උදාහරණයක් සාකච්ඡා කරගෙන ගියොත් අපි පහුගිය දවසක සාකච්ඡා කළා මේ සෝවාන් උනාද කියලා සැකයි කියලා. ඒක ඒකෙන් මිදෙන්න තවත් මේ උදාහරණේ වටිනවා. පින්නතේ මේ වියලි දණ්ඩක් අපි කියමුකෝ ලී කැලි දෙකක් කියලා. මේ ලිය වියලි ලී කෑලි දෙකක් අරගෙන අපි ඒකට අතුල්ලනවා. වියලි ලී දෙකක් අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට මොකද වෙන්නේ? ඒ ලීය ටික ටික ටික ටික ටික ටික රත් වෙනවා. රත් වෙලා රත් වෙලා රත් වෙලා උපරිමයට ආවට පස්සේ එක පාරම ගිනි ගන්නවා. වියලි ලී කෑලි දෙක ඉස්සර කට්ටිය ගින්දර හොයාගත්තා කියලා කියනවනේ එහෙම. ගල් අතුල් වෙලත් ගින්දර හෙව්වා. සමහර කට්ටිය වියලි දඬුව තුලලත් ගින්දර හෙව්වා. එතකොට අතුල්ලනවා වේගෙන් අතුල්ලගෙන අතුල්ලගෙන යනවා. මෙහිමින් හිමින් අතුල්ලගෙන ගිහිල්ලා ඒ ගින්දර ගන්න පහසු පහසු නැති නිසා වේගෙන් අතුල්ලගෙන යනවා. එතකොට අපිට දැනෙනවා දැන් රත් වෙනවා. තව ඇතුළුවොත් නම් ගිනි ගනී. ඒ නිසා අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට කොයි වෙලාවෙ හරි එකපාරම ගින්නක් ඇති වෙනවා. එහෙනම් මේ උදාහරණය මොකක්ද කියන්නේ හැදුවේ? ආන් ඒ වගේ තමයි මේ විදර්ශනාවෙන් විදර්ශනාව වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට එක පාරම මේ අවබෝධයේ මාර්ගසිත මාර්ගසිත පහළ වෙනවා ටික ටික ටික ටික මාර්ගසිත පහළ වෙලා අද ටිකක් පහළ වෙලා හෙට පටන් ගන්නකොට එතන ඉඳලා ආයෙ ටිකක් පහළ වෙලා ඊළඟ දවසේ ඊළඟ ටික පහළ වෙලා එහෙම මාර්ගසිත පහළ වෙන්නේ පහළ වෙන්නේ නැහැ. අප්‍රමාණ වීරියෙන් වෑයම් කරගෙන වෑයම් කරගෙන වෑයම් කරගෙන යනකොට එක පාරම මට මේ මාර්ගසිත පහළ වෙනවා. ඉතින් ඒක සෑහෙන මහන්සියක් සෑහෙන වීරියක් ඒකට ඒකට වඩන්න ඕනේ. අන් ඒ නිසයි සඳහන් කරේ මේ වියලි දඬු දෙකක් අරගෙන අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට මේ තමන්ගේ ශක්තියෙන් ඒක වේගෙන් අතුල්ලනකොට වෙනත් ශක්තියකින් තමයි ගිනිගන්නේ. අතුල්ලන ශක්තියෙන්ද ගිනිගන්නේ? මගේ ශක්තියෙන් අතුල්ලනවා. අතුල්ලන නිසා රත් වෙනවා. ගිනිගන්නේ වෙනත් ශක්තියකින්. ඇතිලීම නිසාවත් රත් වීම නිසාවත් නෙමෙයි ගිනිගන්නේ ගිනිගන්නේ තවත් ශක්තියකින්. ආන් ඒ නිසා සඳහන් කරනවා වියලි දඬු දෙකෙන් මේ අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට කොයි වගේද විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි මේ විදර්ශනාව වඩාගෙන වඩාගෙන වඩාගෙන යනකොට කාමයන්ගෙන් ඈත් වෙනවා අකුසලයන්ගෙන් ඈත් වෙනවා දුක්ඛ සත්‍ය මනාව දකිනවා කාමයන්ගෙන් සහ අකුසලයන්ගෙන් මනාව ඈත් වෙනකොට අපිට මාර්ගසිත මාර්ගසිත පහළ වෙනවා. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විදර්ශනාව වඩාගෙන වඩාගෙන යනකොට විදර්ශනා ඥානයෙන් ප්‍රථම ධානය වගේ දේවල් පහළ වෙනවා. විදර්ශනා ඥානය නිසා ප්‍රථම ධානයේ වගේ දේවල් පහළ වෙනවා. ඊළඟට දරකබැල්ල අතුල්ලගෙන අතුල්ලගෙන යනකොට එක එක පැත්තකින් වෙන විදියකින් ඇති වෙන මේ උණුසුම කියන එක නිසා උණුසුම වැඩි වෙලා වැඩි වෙලා එකපාරම ගිනි ගන්න ගිනි ගන්න පටන් ගන්නවා. අකුසලයන්ගෙන් කාමයන්ගෙන් වෙන් වෙලා අවබෝධ කරගෙන විදර්ශනා වඩ아가න වඩ아가න යනකොට එකපාරම මාර්ගසිත පහළ වෙනවා. ආනිස ඒ නිසා මෙතන සඳහන් කරනවා පින්නතිනි දඬු දෙක අතුල්ලනවා කියලා කියන්නේ හරියට අපේ වෑයම වගේ කියලා. උත්සාහ කරගෙන උත්සාහ කරගෙන උත්සාහ කරගෙන යනවා කොහොම හරි මාර්ගසිත ලබනවා ලබනවා ලබනවා නැත්නම් සෝවාන් වෙනවා කියලා දැඩි වීරියක් වඩ아가න වඩ아가න වඩ아가න යනවා. එහෙනම් මේ දී කෑලි දෙක කොහොම හරි ගින්දර මතු කරනවා කියලා අතුල්ලගෙන අතුල්ලගෙන අතුල්ලගෙන යනවා කියන එක ඒක තමයි මගේ වෑයම. ඊළඟට කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විදර්ශනාව විදර්ශනාව වඩාගෙන යනවා. අන් ඒ විදිහට විදර්ශනා ඥාන වැඩිලා රත් වෙලා රත් වෙලා ගිනි ගැනීම හරියට එකපාරම මාර්ගසිත පහළ වීම පහළ වීම හා සමානයි කියලා සඳහන් කරනවා. ඊළඟට තවත් තැනක පැහැදිලි කරනවා පින්වතුනි මේ මදුරුවෙක් කාලා අපිට. අපි එහෙම උදාහරණයක් අරගමුකෝ මදුරුවෙක් කාලා. මදුරුවෙක් කාලා දැන් කහනවා. එකපාරක් ඇහුවේ. දැන් මේ මදුරුවා කාපු තැන එකපාරක් අහපුවම අපර සැපයි. එයා විදලා බිබිලෙකුත් ඇවිල්ලා සැපයි. ඒ සැපය ඕන නිසා තව පාරක් අහනවා. තවත් සැපයි. තව පාරක් තද කරලා කහපුවම තවත් සැපයි. එහෙම නැත්නම් අපි එතනට නියපොතු තියලා තද කරනවා බිබිලි තියෙන තැන. එතකොට සැපයි. දැන් මේ සැපයට ඇලිලා ඊට පස්සේ මේ එක පාරක් කහලමදි දැන් මම වේගෙන් කහගෙන කහගෙන කහගෙන යනවා. එතකොට සැප වේදනාවක් මට හොඳට හොඳටම දැනෙන්න පටන් ගන්නවා. හැබැයි එහෙම කහගෙන කහගෙන ගිහිල්ලා සැප වේදනාවක් දැනෙනවා. ආන්ගේ සැප වේදනාවටත් අපි බැඳෙනවා. ඒ සැප වේදනාවටත් බැඳිලා ඒ සැප වේදනාවත් අල්ලගෙන අපි ඊළඟට එතනුත් සැපයක් හොයන්න හදනවා. ඒ නිසා සඳහන් කරනවා මේ කහනකොට කහන ක්‍රියාව නෙමෙයි දැනෙන සැපේ කියලා කියන්නේ. කහන එක වෙනයි සැපේ වෙන එකක්. කහන එක දැනෙන්නේ වෙන තැනක සැප උපදින්නේ තව තැනක. ආන්න නිසා මේ රසයක් වෙන විදිහකට ඇති වෙනවා. කහගෙන කහගෙන යනකොට රසයක් වෙන විදිහකට ඇතුල් වෙනවා. දැන් අපි එකපාරක් ඇහුවා දෙපාරක් ඇහුවා වගේ නෙමෙයි කහගෙන කහගෙන යනකොට ඇඟිලි දෙක දෙපැත්තට යනවනේ. මෙහාටත් කහනවා එහාටත් යනවා. දෙපැත්තටම කැහෙනවා. එතකොට මේ රසය දෙපැත්තටම යනවද? නෑ. අත විතරයි දෙපැත්තට යන්නේ. රසය එතනමයි තියෙන්නේ. ඒක කොහෙවත් යන්නේ මෙතනම තියෙන රසය හොයන්නයි මේ තරම් වේගෙන් වේගෙන් මේ කහගෙන කහගෙන යන්නේ. ආන් ඒ නිසා සඳහන් කරනවා එය හඳුනාගන්න වේගෙන් කසනවා. මේ රසය හඳුනාගන්න තවත් තවත් වේගෙන් කසනවා. නමුත් ඇඟිල්ල දෙපැත්තට ගියා කියලා කවදාවත් රසය දෙපැත්තට යන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවෙන් වෙලාවට කරන දේවල් මාර්ගසිතේ එකවර උපදිනවා. දැන් අපි වෙලාවෙන් වෙලාවට කරන දේවල්නේ. මේ පැත්තට කහනකොට රසයක් උපදිනවා. නැවත කහනකොට රසයක් උපදිනවා. දැන් වේගෙන් කහනවා. අත දෙපැත්තටම යනවා. දැන් වෙලාවෙන් වෙලාවට මේක කරන්නේ. නමුත් රසය උපදින්නේ එක තැනක. ආන් ඒ වගේ තමයි මේ වෙන වෙනම අවබෝධ කරන දේවල්. දුක වෙනම අවබෝධ කරන්න ඕනේ. සමුදය වෙනම අවබෝධ කරන්න ඕනේ. නිරෝධ මාර්ග. දැන් මේ චතුරාර්ය සත්‍ය වෙන වෙනම අවබෝධ කරන්න වෙනවනේ කෙනෙකුට. අපි උත්සාහ කළොත් එහෙමයි. නමුත් මාර්ගඵලලාභියාට එහෙම නෑ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන හතර එකපාරම උපදිනවා. අන් ඒ කාරණාවටයි මේ උදාහරණ දැක්ුවේ. එකපාරම උපදිනවා. අර දඬු දෙක අතුල්ලාගෙන අතුල්ලාගෙන යනකොට එකපාරම ගිනි ගත්තා. මාර්ගසිත පහළ වුණා. එහෙනම් මාර්ගසිත පහළ වෙනකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාව අවබෝධ වුණා නම් සෝවාන් වුණාද කියන ප්‍රශ්නයක් ආයේ එන්නේ ආයේ නැහැ කවදාවත්. මම සෝවාන් වෙච්ච බව හොඳට දන්නවා. තවමත් මේ පිළිබඳව සැකනම් ඒ කියන්නේ භාවනා ක්‍රමයේ පිළිබඳව අර විතිකිච්ඡාව තවම තවම තියෙනවා. ඒ කියන්නේ මාර්ගසිත පහළ වෙලා පහළ වෙලා නැහැ. අන් ඒ නිසා මෙතන සඳහන් කළා මේ අභිඤ්ඤයයන් පරිඤ්ඤයයන් නැත්නම් අභිඤ්ඤා පරිඤ්ඤා පහතබ්බ කියන කරුණු සියල්ලම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට මොකද මේ පහතබ්බ කියලා කියවේ? සමුදය සත්‍ය තණ්හාව මේ පරිඥාවෙන් පහාන පරිඥාවෙන් එහෙම නැත්නම් මාර්ග ප්‍රඥාවෙන් දැනගන්න ඕනේ. මාර්ග ප්‍රඥාව නැත්නම් පහාන සංඥාවෙන් නැත්නම් මාර්ග ප්‍රඥාවෙන් එකවකට දැනගන්න ඕනේ කියලා කියන්නේ ප්‍රහාණය කරන්න ඕනේ බව එකවර අවබෝධ වෙනවා. පස්සේ පස්සේ ක්‍රමක්‍රමයෙන් අවබෝධ වෙනවා නෙමෙයි. භාවිතබ්බ කියලා කියන්නේ භාවිතෝ කියලා කියන්නේ වඩන වඩනවට භාවිතෝ කියලා කිය වඩනවට සච්චි කරෝතෝ කියලා කියන්නේ සාක්ෂාත් කරනවා වඩාගෙන යනවා සාක්ෂාත් කරනවා කියලා කිය අවබෝධ අවබෝධ කරගත්ත කියන එක. අන් ඒ නිසා සඳහන් කරනවා පින්නතින මේක විශේෂ අවස්ථාවක් කියලා. ඒ මොකද්ද විශේෂ අවස්ථාව? මාර්ගසිත උපදිනවා කියන එක අති විශේෂ අවස්ථාවක්. මෙය සාමාන්‍යයෙන් යෙදෙන්න හේතුවක් නම් ඇත්තෙම නැහැ. සාමාන්‍යයෙන් නම් යෙදෙන්නෙම යෙදෙන්නෙම නැහැ. ඒ නිසා විශේෂ අවස්ථාවක්. එහෙම විශේෂ අවස්ථාවකින් මේක යෙදුනොත් සෝවාන් වුණාද කියලා සැකයක් උපදින්නෙම උපදින්නෙම නැහැ. ඒකයි සඳහන් කරන්නේ මේක විශේෂ හේතුවක් සාමාන්‍ය හේතුවක් නෙමෙයි කියලා. අන්න ඒ නිසා මේ මාර්ගසිත උපදවා ගන්න බැරි බැරි තරමටම අමාරුයි. මාර්ගසිත උපදවන්න බැරි තරමටම අමාරුයි මේ කරන්න බැරි දෙයක් කරන්න හදන්නේ. සාමාන්‍ය දෙයකට අපි කියනවා කරන්න බැරි දේවල් නොකර ඉන්න කියලා. නමුත් මේකත් කරන්න බැරි දෙයක්. නමුත් මේකත් බැරි දේවල් නොකර ඉන්න කිව්වා වගේ නොකර ඉන්න ගියොත් සංසාරේ තව ඈත යන්න යන්න පුළුවන්. ඒ නිසා මේ වැඩේ කරන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි මං ලෑස්ති වෙලා ඉන්නේ කරන්න බැරි වැඩකට. ඉතින් බැරි බැරි නෑ අවශ්‍ය ශ්‍රද්ධාවයි උත්සාහයයි. ඒ දෙකයි අවශ්‍ය. එතකොට අවශ්‍ය තැනට යන්න යන්න පුළුවන් කියලා සඳහන් කළා. ඊළඟට පින්නතුනේ සඳහන් කරනවා මේ මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරික සූත්‍රය. මේ චත්තාරික සූත්‍රය සූත්‍රයේ සඳහන් කරනවා මේ වෙන වෙනම ප්‍රගුණ කළ යුතු වෙන වෙනම ධර්මතා එකම මාර්ගසිතක එකවර ඇතිවීම තමයි මේ කියන විශේෂත්වය. අන් එකයි කියන්නේ භාවනාව කියන එකට තොරතුරු හැම තැනම තියෙනවා මේ පිටකේ. එහෙනම් චත්තාරික සූත්‍රය කියනවා වෙන වෙනම අවබෝධ කරගත යුතු දේවල් වෙන වෙනම ප්‍රගුණ කළ යුතු දේවල් වෙන වෙනම ප්‍රගුණ කරගෙන වෙන වෙනම අවබෝධ කරගෙන යනකොට එකවරම මේ මාර්ගසිත කියන එක ඇති වෙනවා අවබෝධය සහ ප්‍රගුණ කිරීම මත මාර්ගසිත ඇති වෙනවා ආන් ඒකයි මෙතන තියෙන විශේෂත්වය අප්‍රමාණ වීරියකින් කටයුතු කරන්න අවශ්‍යයි ඊළඟට සඳහන් කරනවා ඒක හරි අමාරුයි වෙන වෙනම පුරුදු කරලා එහි නිපුණත්වයටපත් වෙලා එකින් එකට මනා දැනුමක් ලැබලත් අපට අමාරුයි කියන කරුණු දෙකක් එකවර කරගන්න. එහෙම නිපුණත්වයක් ලැබලත් කරුණු දෙකක් එකවර මුදුන්පත් කරන්න අපට හරි අමාරුයි. අවබෝධ කරගෙන දැනගෙන නිපුණත්වයක් ලැබලයි තියෙන්නේ. නමුත් කාරණා දෙකක් මේ ජීවිතේ එකවර කරන්න අපිට එක හිතින් දෙකක් කරන්න බෑ. නමුත් සඳහන් කරනවා පින්වතුනි මේ මාර්ගාංග 8 තියෙනවා නම් මේ අංග 8 එකවර උපදවන්න ඕනේ. මේ මාර්ගයට යන්න නම් අංග 8ක් තියෙනවා නම් අංග 8 එකවර උපදවන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඒ අංග 8 අංගයන් බැලුවහම එකින් එකට ප්‍රභේදගතයි. මේ අංග 8 එකවර උපදවන්න කියලා කියවට එකින් එකට ප්‍රභේදගතයි. එකින් එකට ප්‍රභේදගතයි කියලා කියන්නේ මොකද්ද මේ උපදවන්න කියන මාර්ග අංග 8? ඒකට තමයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ප්‍රභේදගතයි. මොකද මේ ප්‍රභේදගත සම්මා වාචා කියවහම ප්‍රභේද හතරක් තියෙනවා. සම්මා වාචාවල ප්‍රභේද හතරක් තියෙනවා. මොකද සම්මා වාචාවේ ඇත්ත ඇති හැටියටම අවබෝධ කරන ප්‍රභේද හතර. මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා කියලා අංග හතරක් තියෙනවා සම්මා වාචාවල. එතකොට සම්මා කම්මන්ත කියවහම අංග තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නේ සම්මා කම්මන්ත යහපත් වූ කර්මාන්තය. මෙතන සඳහන් කරන්නේ ඒ කාරණාව ඒ කාරණාව නෙවෙයි. සම්මා කම්මන්ත කියලා සඳහන් කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමීත්‍යචාරයෙන් වැළකීම කියන කාරණාව. ඊළඟට සම්මා ආජීව කිව්වහම තවත් කාරණා 8ක් තියෙනවා. සම්මා දිට්ඨි කියලා කියන්නේ සම්මා දිට්ඨිය කියහම තව කාරණා 10ක් තියෙනවා. සම්මා දිට්ඨියේ කාරණා 10යි. අපි ඒකට කියනවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා. දසවස්තුක සම්මා දිට්ඨියකුත් තියෙනවා. එතන මොකද්ද මේ දසවස්තුක සම්මා දිට්ඨිය කියලා සඳහන් කරනවා අත්ති දින්නම්. දසවස්තුක සම්මා දිට්ඨියේ පළවෙනි එක අත්ති දින්නම්. දෙවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති ඉට්ටං තුන්වෙනි කාරණාව සඳහන් කරනවා අත්ති හුතං හතරවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති සුකට දුක්කටානම් පලං විපාකෝ පස්වෙනි කාරණාව සඳහන් කරනවා අත්ති අයං ලෝකෝ හයවෙනි කාරණාව සඳහන් කරනවා අත්ති පරෝ ලෝකෝ හත්වෙනි කාරණාවේ සඳහන් කරනවා අත්ති මාතා අටවෙනි කාරණාවේ සඳහන් කරනවා අත්ති අත්ති පිතා නවවෙනි කාරණාවේ සඳහන් කරනවා අත්ති සත්තා ඕපපාතිකා. අත්ති සත්තා ඕපපාතිකා කියලා කියන්නේ ඕපපාතිකව ඉපදෙන ඉපදෙන සත්වයක් ඉන්නවා. එහෙම සත්වයක් ඇත කියලා දැනගන්නවා. දහවෙනි කාරණාවේ සඳහන් කරනවා අත්ති ලෝකයේ සමන බ්‍රාහමනා සමග්ගතා සම්මා පටිපත්තා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤායේ සච්චිකත්වා පාවේදෙන්ති මේ 10 වෙනි 10 වෙනි කාරණාව මෙන්න මේ දසවස්තුක සම්මාදිට්ඨිය. වෙනතනේ මේක හරියටම තහවුරු කරගත්තේ නැත්නම් අපිට හරියට බණක්වත් අහන්න බෑ. එතකොට තේරෙනවා බණ අහනවා කියන කාරණාව කොයිතරම් ගැඹුරුද. මෙන්න අපි පහුගිය දේශනාවේ සඳහන් කළා මේ දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව. එතන පැහැදිලි කළා හරියටම මේ දසවස්තුක සම්මාදිට්ඨිය ඇති උනේ නැත්නම් සද්ධර්ම ශ්‍රවණය කිරීම කියන එකවත් සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. එන බුදුරජාන් වහන්සේ බණ අහන්න දේශනා කරපු ක්‍රමය භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමය අපි සඳහන් කළා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා. Thank you